සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුරන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු හිමස්මින් කෝ සුබද්ද ධම්ම විනයේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උපලබ්ධති ඉදේව සුබද්ද සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද තතුත්තෝ සමනෝ සුඤ්ඤෝ පරප්පවාදා සමනේහි අඤ්ඤේහි මේච සුබද්ද වික්ඛෝ සම්මා විහෙරියුං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්සාති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීමේ අරමුණෙන් ධර්ම ශ්‍රවණය කරන පින්වත් අයට ලාභයක් පිණිස මහා පරිනිර්වාණ කාලයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දුන්න අවවාදත් ඒ පරිනිර්වාණය සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳවත් කරුණාකාරණා සාකච්ඡා කරන ධර්ම දේශනා කීපයේ අවසාන ධර්ම දේශනා කීපය තමයි මේ දවස්වල මේ අපි සාකච්ඡා කරන්නේ අවසාන වශයෙන් අපි අතරමැද වෙනත් දේවල් සාකච්ඡා කරමින් හිටියා නමුත් අවසාන වශයෙන් අපි කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ උපවත් සල්ුවනේ පරිනිර්වාණ මංචකේ වැඩ ඉන්න වෙලාවේ ඒ වෙලාවේ තෙන්ට දිව්‍ය මදාරාමල් දිව්‍ය සුමඳ විලවුන් ආදිය බොහෝ වශයෙන් පුද පූජා සත්කාර ගරුකාර ඇති වෙන වෙලාවේ බුදුරජාන් වහන්සේ සඳහන් කරා කියලා මේවායින් මට නියම පූජාව සිදු කරන්නට නොහැකිය ප්‍රතිපත්ති පූජාවෙන් මාව දන්නටය කියලා දේශනා කරා කියලා සඳහන් කරා. ඉතින් ඒ විදිහට ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙනුවට දැක සංවේග උපදවා ගත ස්ථාන ගැන ඒ වගේම පොළවේ කම්පා වීම මේ නොයේකුත් ආකාරයේ දේවල් පිළිබඳව අපි සාකච්ඡා කරා. බුදුරජාණන් වහන්සේ දුන්න උපදේශ පිළිබඳව සාකච්ඡා කරා. දැන් පරිනිර්වාණ මංචකේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුව තවත් මේකුත් විමසුම් කීපයක් කරනවා මොකක්ද කරන්න ඕනේ කියලා ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව දැන් උපවර්තන සල්වියනේ යමා සල්රු දෙක අතර ආසනය පනවලා මේ අතට මතක ඇති අපි පිළිබඳ සාකච්ඡා කරා. ඉතින් වැතිරිලා වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුව අහනවා ඒ වෙලාවේ මේ අතට මතක ඇති මම මතක් කරා අර උපචාන තෙරුන් වහන්සේ එතෙන්ට වැඩම කරලා ඉර වෙලා ඉන්නකොට දෙවියන්ට බුදුරජාණන් වහන්සේ දකින්න විදිහක් නැති හින්දා දෙවියෝ කුපිත වුණා කියලා ඊට පස්සේ උපචාන තෙරුන් වහන්සේට එතනින් බැහැර වෙන්න කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරා ආනන්දහාමුදුරුවෝ ඊට පස්සෙත් ඇහුවා මේ ඇයි මෙච්චර කාලයක් උපස්ථාන කරපු උපචාන තෙරුන් වහන්සේව මෙතනින් බැහැර කිරීමෙන් උන්වහන්සේට හිත් සිදීමක් ඇති වෙන්න පුළුවන් කියලා ඊට පස්සේ තමයි දෙවියෝ ගැන සඳහන් කරේ ඊට පස්සේ තමයි ප්‍රතිපත්ති පූජාව ගැන සඳහන් කරේ ඉතින් අපි ඒ වෙලාවේ මතක් කරා අපි කොහොමද පූජාවන් කරන්න කියලා පැහැදිලිවම අපි දානයක් දෙනකොට පවා ආය ආය මතක් කරන්න ඕනේ හින්දා මම මේ කියන්නේ. දානයක් දෙනකොට පවා පින්කමක් කරනකොට පවා හුඟාක්ලාට අරමුණු කරලා තියෙන්නේ මොනවද? ඥාතීන්ට පින් දෙන්න. නේද? මොනවා හරි පින් අනුමෝදන් කිරීම සඳහා තමයි බෞද්ධයෝ මේක පුදුම පුදුමම වැඩේ. ආන්දුන්නම ගෙදරට වැඩම වලා දානයක් මේ පූජා කරනවා නම් ඒ එතනදිත් පුණ්‍ය අනුමෝදනා සඳහා. දැන් යන්තම් කොහොම හරි මේ දවස් වෙනකොට නම් මේ පුණ්‍ය අනුමෝදනා කුලයේ හුඟක් අය වැඩි දෙනෙක් නිර්වාණය අරමුණු කරගෙන ධර්මය ධර්ම දාන නැත්තම් පහුගිය කාලවල වල මම හිතන්නේ මේකත් තිබ්බේ වැඩිපුරම මේ ලොකු ලයිස්තුවකට පුණ්‍ය අනුමෝදනා කරන්න ලෞකික අරමුණු බුද්ධ ශාසනයේ ලෞකික අරමුණට වැඩි ලෞකික අරමුණු තියෙන්න ඕනේ නැත්නම් ලෞකික අරමුණු කොහොමද ලැබෙනවද නැද්ද ලෝකෝත්තර වර්ධනය ඇති කරගන්නකොට අපේ තුලින් ලෞකික අරමුණු ලැබෙනවා මම ඒකින්ද මේ අතන්ට ආරාධනා කරනවා අපේ එනදෙස් වල ස්වාමීන් වහන්සේලා වැඩම කරලා ධර්ම අවබෝධය සඳහා ධර්ම දේශනාවක් කරනවා කියන ආදර්ශ ධර්ම දේශනා කරන්න පටන් ගන්න ඕන කාර්යය දැන්. අර ගෙදර කොහාලා ගෙදරක මොකද බණක් තියෙන්නේ? අපේ ගෙදර බණක් තියෙන්නේ ඔක්කොම හනේ ඇයි තුන් මාසෙද? ඇයි අවුරුද්දද? එහෙම. ඒ කියන්නේ හාමුදුරුවෝ ගෙදරට වැඩම කරලා බණ කියන්න නම් තුන් මාසයක් එන්න ඕන කියන එකයි. ඒ කියන්නේ ප්‍රධාන අරමුණ ඒකයි. ඇයි තුන් මාසෙ දැන් අවුරුද්දද කියලා අහනවා. නෑ. අපි දැන් එකතු වෙලා කරපු ලොකු වියදමක් යන්නේ නෑනේ. නේද? ඉරාවස්ථානයේ ස්වාමීන් වහන්සේ වැඩම කරලා අපිට ධර්මය දැන ගැනීම සඳහා ධර්ම දේශනාවක් කරනවා අවයත්ෝ එන්න. අපි සංග්‍රහයකුත් කරනවා. හ්ම්. කියලා ඒ වගේ වැඩ ටිකක් කරොත් මොකද මේ සංකල්පය අයින් කරන්න ඕන. අපිම දාගත් අපිම ඇති කරගත්ත සියලු පින්කම් කරන්න ඕන ලෞකික අරමුණෙන් කියලා ලෞකික අරමුණු වලින් කරන පින්කම් වෙනුවට ආධ්‍යාත්මික දියුණුව සඳහා ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ලෝකෝත්තර අරමුණු සඳහා පින්කම් කිරීම වටිනවද නැද්ද දැන්? නේද? ඒකින්ද බුදුහාමුදුරන්ගේ අවවාදය නම් ඒකයි. එච්චරයි ඕ මට කියන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් මේ දිව්‍ය මදාරා මල් වලට එකතැනක සඳහන් වෙනවා. පරිනිර්වාණ කාලය වෙනකොට අඩි 3ක් වෙනකන් මල් ඇතුරුවා කියලා ඒ පොළේ. ඒ කියන්නේ මේ මේ පරිනිර්වාණයෙන් පස්සේ ඉතින් ඒ වගේ මහා පූජාවන් කරාට මේ වාගෙන් මාව පූජා කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරිණාසෝත්ති. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ප්‍රතිපත්ති පූජාවට අපිට වැටෙන්න නෑ. කොහොම නමුත් ඔය සාකච්ඡා සාකච්ඡා අතරවාරයේ බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්ත්‍රීන් පිළිබඳ අපි පිළිපැදිය යුතු ආකාරය කුමක්ද? හරිද? මේක හරිය ආందోලනයකට තුඩු දුන්න කාරණාවක්. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ස්ත්‍රියක් නොදකම ඉන්න කියලා. තිදුරද නැද්ද හිත? මම අහනවා මෙතන ඉන්න අපේ බවලත් උදවියකින් අහනවා හිත රිදුනද නැද්ද? මෙන්න මේක හරියටම තේරුම් ගන්න ඕනේ අපි. ස්ත්‍රියක් බුදුරජාන් වහන්සේගෙන් ওই ප්‍රශ්නේ අහුවනම් බුදුරජාන් වහන්සේ මොන උත්තරයක් දෙන්නේ? අපි පටල ගන්නවා පිළිබඳව ඔක්කොම දාගන්න යන්නේ මුළු හැමදාම මෙහෙමයි. නේද? දැන් කවුරු හරි කෙනෙක් මොන හරි කිව්වහම ඒක අපිට වාසි අවාසිදායක විදිහට ඒක හරව ගන්න හදනවා. එහෙම නෙවෙයි. ඒක සාධාරණ පැත්ත බලන්න ඕනේ. ඉස්ත්‍යක් බුදුරජාන් වහන්සේගෙන් අහුවනම් පුරුෂයන් පිළිබඳ පිළිපැදිය යුතු ආකාරය මොකක්ද කියලා කොහොමද කියන්නේ? පුරුෂයන් නොදැකම ඉන්න කියලායි. හරිද? පුරුෂයන් නොදැකම ඉන්න කියලායි. ඇයි? අපි ඔක්කොමලා දන්නවා සතර ලොකුම දෝෂේ මොකද්ද? සංසාරගත මහා දුක් විඳින එළදෙනත් හැම වෙලෙම කල්පනා කරන්නේ. හරකත් හැම වෙලෙම කල්පනා කරන්නේ. බලලත් හැම වෙලෙම කල්පනා කරන්නේ. කොටියත් හැම වෙලෙම කල්පනා කරන්නේ. හැම සතෙක්ම හැම වෙලෙම කල්පනා කරන්නේ නැත්තම් උත්සාහ කරන්නේ කාට කිට්ටු වෙන්නද? සංසාර දෝෂේ හැටි. ඉතින් අන්න ඒ දෝෂය කඩන්න පිළිපන්. භික්ෂුව ස්ත්‍රීන් දැක්කනම් නොදැකමින්ද කියලා නොදැකමින් ස්ත්‍රීන් පිළිබඳ නොදැකමින්ද කියලා සඳහන් කරේ ඒකයි. ඒක ස්ත්‍රිය පහලට හෙලීමක් නෙවෙයි. එහෙමනම් කවදාකවත් භික්ෂුණී ශාසනයක් හදයිද? භික්ෂුණී ශාසනය නොහදන්න හේතුනේ අපේ පින්වත්නි අකමැති උනේ විනය කර්මාදිය කරන්න ගියහම මේ කට්ටිය සසට වෙන්න පටන් ගන්නවා. ඒකට පලිබෝධ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඈත් වෙලා ඉඳගෙන කටයුතු කරන්න පුළුවන් තත්ත්වයට තබා ගැනීමටයි බුදුරජාණන් වහන්සේට ඕන කරේ. නමුත් එහි අවශ්‍යතාවය මත උනා භික්ෂුනි ශාසනයක් හැදුවා. එතකොට භික්ෂුනි ශාසනය ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් අවශ්‍යතාවයක් නැතුව නිවන් දකින්න පුළුවන්. දැන් තව දේවල් තියෙනවා. අත කොටයි නම් කාගේ හරි. කන කොටයි නම් කාගේ හරි. නහය කොටයි නම් කාගේ හරි. පච්ච පච්ච ගහලා තියනවා නම් කාගේ හරි ශරීරයට. ඒ කට්ටිය පැවිදි කරන්න බෑ. එතකොට එක පාරටම අපිට හිතෙයි ඇයි විනයේ තියෙන බුදුරජාණන් වහන්සේ අනුකම්පාවක් නැද්ද? ඒකට නිවන් දකින්න බෑද? නිවන් දකින්න පුළුවන් පින්නන්නේ. ශාසනයේ පැවිදි වන්නා කියන තැන, ඒ කියන්නේ විහාරස්ථානයක නැවතිලා ඉන්න පුළුවන්. වික්ෂුන් වහන්සේගෙන් අනුග්‍රහය ගන්න පුළුවන්. නමුත් ශාසනයේ පැවිදි වෙන්නේ බොහෝ පින්වන්ත ආදස් සම්පන්න අනිත්‍යයි. මෙතන කාරණාව අනිත්‍යයේ ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්, තියෙන ශ්‍රද්ධාව ඇති කරන්නත් නැති ශ්‍රද්ධාව තියෙන ශ්‍රද්ධාව වැඩි කරන්නත් නැති ශ්‍රද්ධාව ඇති කරන්නත් පුළුවන් පිටසක් වෙන්න ඕනේ. නේද? දැන් බලන්නකො පොලිමක් එනවා. දානෙට. ඒ කෙනෙක් කොල්ග ගහනවා. එක්කෙනෙක් අන්ධ වෙලා යනවා. එක්කෙනෙක් තවත් එකෙක් විදිහට එනවා. ඉතින් මේ බොහෝ ඇයි එහෙම වෙන්නේ බොහෝ පාපී දේවල් නේද සංසාරගත පව්. එහෙනම් ඒ අපිට පේන්නේ මේ ළඟ ආසන්න ඉලක්කය විතරයි. සතර කරපු බොහෝ පව් තියෙන ඇත්තන්ට මේ ශාසනයට ඇතුල් වෙන්න බැරි වෙන එක දැනටත් අපිට වගකීමක් තියෙනවා. ආසන්න භවයේදී ශාසනයට ඇතුල් වෙන්න නම් පව් නොකර ඉන්න ඕනේ. හරි? ඒක අසාධාරණ නෑ නමුත් නිවන් දකින්න බැරි කමක් නෑ යම් භික්ෂුවක් පරාජිකා වුණා ඒ භික්ෂුවට සාමණේර ගාවෙන් ඉන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් නැවත උපසම්පදා වෙන්න බෑ ජීවිතේ තියෙනවා එනකොට හිතන්න පුළුවන් ඇයි බැරි ඇයි මොකද ඇයි ආයතනක පරාජිකාරත් එක්ක උපසම්පදා කරලා ගත්තම ඉවරයිනේ ඇයි ඒත් අසාධාරණ ශාසනය ශාසනය මොකටද විනය මොකටද ශාසනයේ ආරක්ෂාව සඳහා නැත්නම් පරාජිකා වෙවි පරාජිකා වෙවි ආයුප සම්බුදා වෙවි එයි පොලිනේ නේද ඒකින්ද මේ විනය නීතියක් ඒක ශාසනය ආරක්ෂා සඳහා. ඒතර ස්ත්‍රීන් පිළිබඳව පිළිපැදිය යුතු තත්ත්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ස්ත්‍රිය පල්ලෙහාට හෙළලා එහෙම නෙවෙයි කොත්තනකවත් එහෙම කරේ නැහැ. ප්‍රජාපති ගෝතමීත මල්ලිකා බිසවට ආදී යසෝදරා දේවිය හොයාගෙන ගියා. නේද? තමන්ගේ මෞතුමියට වෙනම ධර්ම දේශනා කරා. මාතු දිව්‍ය රාජයා, ඒ කියන්නේ දිව්‍ය ලෝකයට වැඩම කළ මාතු දිව්‍ය රාජයා අරමුණු කරගෙන ධර්ම දේශනා කරා. ස්ත්‍රීන් පිළිබඳ බොහොම නේද ඒක සැරේක බීමත් ස්ත්‍රීන් පිරිසකට නේද පටාචාරාවට කිසා ගෞතමියට මේ ඔක්කොටම පිට වුණා වෙන එකක් තියා අපි මේ මේ සූත්‍ර දේශනාවේදීම සඳහන් කරා ස්ත්‍රියක් පැත්තක තබ්බාවේ කාටද මේ පරිබ්‍රා කාටද මේ ගණිකාවකට පවා අම්බපාලි ගණිකාවට දානය පවරලා දුන්නා ඇවිල්ලා ලිච්ඡවින් මේ දාණය ඉල්ලනකොට ලිච්ඡවින්ට අපව දුන්නේ නෑ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ තරමටම සමානාත්මතාවයෙන් කටයුතු කර අපි මේක පොටපටලවා ගැනීමක් සිදු කරගන්න හොඳ නෑ. කවදාකවත් හිතරිද්ද ගන්න හොඳ නෑ බුදුරජාණන් වහන්සේ කරේ නෑ. ස්ත්‍රීන් නොදකින්න කිව්වේ පුරුෂයින්ටයි. වික්ෂුන් වහන්සේටයි. ආනන්ද හැඳුවේ යරුවේ. හරිද? ඒක පටල ගන්න එපා. ඊළඟට එතකොට අපි මේ පිළිප ඒකෙන් අපිට ඉගෙනගත යුතු ලොකු කාරණාවක් තියෙනවා. ඒතර ආනන්ද හැඳුර අහනවා මේ හරි නොදැකම ඉන්න බැරි තත්ත්වයක් උදා වෙන අවස්ථා එනවා මේ ජීවිතේ ඉස්සෙල්ලා. හරි? එතකොට දේශනා කරා කතා නොකර ඉන්න කියලා. හරිද? කතා නොකර ඉන්න කියලා. ඇයි ඒ? තරහටවත් පල්ලෙහාට දාලා වරද්ද? ආයෙ මතක් කරනවා මම ඒක. හැම වෙලෙම මොක මතක් කරන්න ඕනේ. නැත්නම් අපිට වැරදි අවබෝධයක් වෙන්න පුළුවන්. ස්ත්‍රියක් ඇහුවා නම් එහෙම හරිද? ස්ත්‍රී භික්ෂුණියක් ගිහිලා බුදුරජාණන් සරවණම් පුරුෂයන් කෙරෙහි කුමන ප්‍රතිපත්තයක් අපි දරන්න ඕනේද කියලා. ඇහුවන බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කරන්නේ? කතා නොකරම ඉන්න. නේද? කතා කරන්න එපා කියලා. හරි ඊට පස්සේ කතා කරන්න වුණොත් මොකද කරන්න ඕනේ කියලා ඇහුවා. එතකොට කිව්වා තමන්ගේ අම්මාය, සහෝදරයාය, සහෝදරියය, නැගණියය මේ විදිහට බගිනිවාදයෙන් මගේ මේ කිසිපන් සහෝදරයෙක් කියනම හැඟීම ඇති කරගෙන කතා බහ කරන්න කියලා දේශනා කරා. ඉතින් මෙතනින්ම තේරෙනවා පින්වත්නි අපිට කෙලෙස් උපදී කියලා තියෙන බයට නේද? අපි මේ වරද්දවා ගන්න වරද්ද අද පේනව නේද? වැඩිපුර මොකද වෙලා තියෙන්නේ කියලා. මම දැඩි අවවාදයක් දෙනවා හැමෝටම. හරිද? මේ ඊයේ පෙරේදා කවුද කින්ද බන්ද කොහොමද කියලා මට වැඩක් නැහැ. 11යි 10ට රෑ ඉස්සියක් කතා කරනවා මගේ දුරකථනයට. මම කීප වතාවක් කියලා තිබ්බා දුරකථනයට මේ විදිහට කතා කරන්න එපා අඩුම ගානේ රෑ 10ෙන් 12ටවත් කියලා. හොඳින් කියනවා කියනවා කියනවා කියන මේක අහන්නේ නැහැ. මොකද දන්නවද? බලු පැටියෙක් ඇවිදගෙන එනකොට ඉස්සරහට අපි කියනවද බල්ලා යන්න මෙතනින් යන්න යන්න කිව්ව මොකද වෙන්නේ? තවත් එනවා. ඉතින් අපි කරේ මොකද්ද? බෑනලා නිකන් තරාතිරම කවුද කිඳ මන්ද මොකක්වත් බැලුවේ නෑ. අපි කරේ කීප වතාවක් මම මේක කියන්නේ කරන හින්දා. හරිද? කියන්නේ කරන හින්දා මේ වෙලාව හඳුනමට කතා කරන වෙලාවක්ද? ඉතින් ඒක හින්දා ඔන්න ඔය වගේ ඇත්තෝ හින්දා තමයි කවුදකින්ද මන්ද වයසෙන් මට වැඩක් නැහැ. ආවේ ඉච්චි කතාහඬ නම් බුදුරජාණන් වහන්සේගේ අවවාදය පිළිපැදීම වටිනවා. අපේ අම්මලාට මම මතක් කරනවා අපි මේ ශාසනය රැක ගැනීම සඳහා වික්ෂුන් වහන්සේලා ආරක්ෂා කර ගැනීම සඳහා අපේ සීමාවන් තියාගත්තනම් හොඳයි. හැමෝම දුරකථනයකින් කතා කරන්න ඕනම නම් අපිට බැයිද අපේ පිරිමි දරුවෙක් භාවිතා කරලා ඒ පණිවිඩය කතා කරන්න බැයිද ඕනනම් නේද? වුමනාව තියෙනවනේ. කිසි ගාණක් නැතුව එක දවසක් ඔන්න මම මේ උදාහරණ කියන්නේ මට මට වෙච්ච දේවල් නිසා අනිත් අයට වෙච්ච දේවල් මම දන්නේ නැහැ මේවා ලොකු දේවල් නෙවෙයි. නමුත් මේවා අපි විනයානුකූලව ගත්තේ නැත්නම් ගැටු සාගත තත්ත්වයන් ඉදිරියේදී උදා වෙනවා. අහවල් දන වහන්සේගේ වැඩසටහන තියෙන්නේ කොහෙද? හෙටද තියෙන්නේ? දැන් දැක්වා විස්තරේ. හරි. කීයටද තියෙන්නේ? ආයෙ විස්තරෙත් තියෙනවා. මේ කොයි බස් එක දෙන්න ඕනේ? <laughs> ඉවරක් කරන්නේ නැහැ. නේද? ඉතින් ඉවරක් කරන්නේ නැහැ. අන්න එහෙම මං කිව්වා ඊට පස්සේ දැන් ඔය ඕක තියෙනවා කියලා දැනගත්තේ කාගෙන්ද? දැනගත්තේ යාළුවෙකින්. ආ එහෙනම් යාළුවගෙන් අහගන්නකො. ඉතින් විස්තර ටික. නේද? ඒකින්ද අපි අපි අපේ සංවරය ඇත්තටම අම්මලා තමයි මේ ශාසනය උස්සගෙන යන්නේ ඔය කිව්වට. වැඩිපුර ශාසනික වශයෙන් වැඩිපුර සේවයක් කරන්නේ විහාරස්ථාන සකස් කරන්නේ ස්වාමීන් වහන්සේලා දව උපකාර කරන්නේ ඔක්කොම කරන්නේ අපේ අපි. අපේ විශේෂයෙන් බවලත් උදවිය. ඉතින් ඒ ගැන අපිට බොහොම ගෞරවයක් තියෙනවා. නමුත් ඒක අපි සමතුලිත කරගෙන බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව නෙකරුවොත් යම් අකුසලයක් ඇති වෙන්න පුළුවන්. මම දැකලා තියෙනවා චූටි ස්වාමීන් වහන්සේලාගේ ගිහිල්ලා අපේ දෙමාපියෝ තමන්ගේ දරුවෝ වගේ කියලා හිතාගෙන ඔළුව අත ගන්නවා. මූණ අල්ලලා මිරිකනවා. සල්ලි ගිහිල්ලා දෙනවා. පැයට කණ්ඩ ගිහිල්ලා දෙනවා. හරිද? මේවයි වෙන්නේ ඒ කට්ටියට කුසල් පිරෙන එකද අකුසල් පිරෙන එකද? අනේ මගේ අම්මා වගේ කියලා අම්මගේ තුරුල්ල මතක් වුණා. අම්මගේ උණුසුම මතක් වුණා. නේද? ඒ කට්ටියට බුදුරජාන් වහන්සේගේ ආදරය තියෙනවා. ඒ කට්ටියට අපිට දරුවන්ගෙන් තියෙන ඒ දරුවන්ගෙන් ලැබෙන අඩුපාඩුව පිරිමහ ගන්න ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරන්නත් හොඳ නැහැ. සමහර අය එහෙමත් කරනවා. ආදරය අඩුපාඩු පිරිමහ ගන්න ස්වාමීන් වහන්සේලා කරුණාවන්තව කතා කරනවා. ඒකින්ද ඒ පැත්තට හැරෙන්න හදනවා. මේ හැම දෙයකින්ම අපි පින්කම් කරන්න කියලා අකුසල් පුරව ගන්නවා. හරිද? අපේ හිත පොඩ්ඩක්වත් අපිරිසුදු භාවයක් නැති බව මම දන්නවා ඒ කටයුතු කරන අය. නමුත් ඒ වගේ අපිරිසුදුභාවයේ තියෙන ඇයට අපි පිටණියක් හදලා දෙනවද නැද්ද? නේද? අපිරිසුදුභාවයෙන් කටයුතු කරන කියන්නේ තාම නින්දිත කතාවක් තියෙනවා ලංකාවේ කීප දෙනෙක් ඉස්සින් ඉන්නවා පින්නත් කීප දෙනෙක් කියලාම කියන්න ඕනේ ඒක. ඒක අවධාරණය කරලා කියනවා මං කීප දෙනෙක් කියලා. ඒ කට්ටියගේ පහත් අරමුණු වලට අරමුණු කරන්නෙම ස්වාමීන් වහන්සේලා. ඒ කට්ටියට මට හිතෙන්නේ වෙනත් අය ගැන සිතුවිල්ලක් ඇති වෙන්නෙම නැද්ද මන් දන්නේ. මම මේ දරුණු වැඩි මේ කතාව කියනවා නමුත් මේක දරුණුවටම කියනවා හරිද ඒ තරමට අපි හොඳටම අත්දැකලා තියෙනවා අන්න ඒ අයට අපි පාර කපලා දෙනවා නේද අපේ පැත්තෙන් අපි යම් කිසි ආකාරයකට කටයුතු කරේ නැත්නම් මේක බුදුරජාන් වහන්සේ පරිනිර්වාණ මොහොතේදී කතා කරපු දෙයක් දැන් ස්ත්‍රිය ගැන බුදුරජාන් වහන්සේ ස්ත්‍රිය ගැන විතරක් නෙවෙයි පින්නත් මේ නිගණ්ඨනාත පුත්‍රාදී නොයේකුත් අය ගැන පහත් ධර්මතා තියන අය ගැනවත් පහත් පුද්ගලයෝ කියලා පහත් කරලා බුදුරජාණන් වහන්සේ සැලකුවේ නැහැ. ඒකින්ද ස්ත්‍රිය පිළිබඳ ඉතාම ගෞරවණීයවයි බුදුරජාන් වහන්සේ කටයුතු කරේ. ඒක ඒ ඒ ගෞරවයට මාත්‍රයක්වත් අඩුපාඩුවක් ඇති නොවෙන්න ඔය හිත්වල එහෙම වැරදි අවබෝධයක් ඇති වුණොත් ඒක අපිට ලොකු ලොකු අවස්ථාවක ගිලිහීමක් වෙනවා. ඒකින්ද මව් මව්ට සලකන්න ඕන ආකාරය ගැන මව්ට මව් ගැන සඳහන් කරලා තිබ්බේ කොහොමද? නේද? දැන් දසවස්තුක සම්මාදිට්ඨියම තියෙනවා මව්ට කළ උපස්ථානයේ විපාක ඇත. අපිට පාත්‍රයට වැටෙන ආහාර ටික මවුට පියාට දෙන්නට ගිහිලා දෙන්න පුළුවන්කම තියෙනවා කිසිම අකපක් නැහැ කියනවා. ඒ තරම් බුදුරජාන් වහන්සේ අම්මා අම්මා ගැන ස්ත්‍රිය ගැන විශාල අනුකම්පාවකින් කිසිම විදිහකින් අඩුපාඩුවක් මාත්‍රිය අඩුපාඩුවක් වෙන්නේ නැති වෙන්නයි කටයුතු කරේ. අතනදී එකයි මම හැම ස්ත්‍රියක් ගිහිල්ලා හුවනම් භික්ෂුණියක් ගිහිල්ලා හුවනම් කොහොමද පිළිපදින්නේ? පුරුෂයෙක් එක කතා කරන්නවත්. දකින්නවත් එපා කියලාමයි එතන. එහෙම කිව්වනම් ඒ කියන්නේ ඒක පුරුෂයා පල්ලෙහාට දාලාද? නැහැ. ඉතින් ඒ කතාව මම හිතන්නේ එතනින් ඇති. මේක දැඩිව පිළිපැදිය යුතු තත්වයක් කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි කොහොම හරි කරලා මේක දැන් ඉතින් පේනවනේ. හැමදේම ලිහිල්වට අරගත්ත හින්දා. ඒත් අපි බෞද්ධ විදිහට එකතු වෙන්න ඕනේ අපේ පින්නත් නේ. මිනිස්සු තමන්ගේ තමන් කැමති කෙනෙක් නම් භාවනාව ගැන කතා කරන්නේ භාවනාව හොඳයි කියලා. තමන් අකමැති කෙනෙක් නම් භාවනාව ගැන කතා කරද්දී භාවනාව හරියන්නේ නැහැ කියනවා. හිතිච්ච හිතිච්ච හැටියට මේ ධර්මය එලාවකට දේශපාලනීකරණය කරනවා. හරිද? තම තමන්ට ඕන විදිහට පාවිච්චි කරනවා. අපි බෞද්ධයින්ට අනන්‍යතාවයක් තියෙනවා. බෞද්ධ අපිට යම්කිසි ප්‍රබල අභිමානයක් තියෙනවා. අපිට දැක්මක් තියෙනවා. අපිට ගුරුවරයෙක් ඉන්නවා. නේද? එතකොට ඒ ගුරුවරු දැක්මක් තියෙන අභිමානයක් තියෙන අපි එක එක එක එක මිනිස්සුන්ට මේවා Taman කැමති කැමති විදිහට පාවිච්චි කරන්ඩ තමන් කැමති විදිහට දේශපාලනීකරණය කරන්න, තමන් කැමති විදිහට ප්‍රකාශනිකුත් කරලා රටේ මේවා විනාශ කරන්න නේද? ගිහි පැවිදි කිසිම කෙනෙකුට අවස්ථාවක් ලබා දිය යුතුද? නෑ. අපි අපේ ගුරුවරයා කියන විදිහට කටයුතු කරන්න. කවුද අපේ ගුරුවරයා? ධර්මයයි. හරිද? ජීවමාන බුදුරජාන් වහන්සේ වැඩ නොහිටිනවා බුදුරජාන් වහන්සේ දැන් මේ සූත්‍ර දේශනාවදී වුණ අපිට හම්බ වෙනවා ධර්මය ගුරු කොට පනවනවා. එහෙනම් ධර්මානුකූලව තියෙන දේ තුල අපි ඒකරාශී වෙන්න ඕන. ප්‍රතිපත්තියකට ඒකරාශී වෙන්න ලේසි. නේද? ඒකයි බුදුජානනාංශයේ ප්‍රතිපත්තියක් ගුරු කොට තිබ්බේ. එහෙම නැතුව පුද්ගලෙක් නෙවෙයි. පුද්ගලෙක් නම් සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලෙක් වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි ඊටාම ගෞරවනීය ධර්මයේ තුල අපේ අපේකම අපේ අපේකම අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගත යුතු තියෙනවා. එතකොට ඊළඟට බුදුරජාන් වහන්සේගෙන් අහනවා ආනන්ද හාමුදුරුවෝ තථාගතයන්න් වහන්සේගේ මృత ශරීරය පිළිබඳ ශ්‍රී ශරීරය පිළිබඳ අපි පිළිපදින්නේ කොහොමද කියලා. මේ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මරු පහරක් එල්ල කරා. අපි කොහොමද අපේ ධාතුන් වහන්සේලා වන්දනා පිළිබඳ අපිට තියෙන අදහස? ඒක නරකද? ඒක හොඳයි. නමුත් භික්ෂුන් වහන්සේ නමක් විදිහට ආනන්ද හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේගෙන් අහන්නේ තථාගත පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ සියලුම ධාතුන් වහන්සේලා එතනද නැද්ද? මොකද කරන්නේ කියලා. එතකොට වික්ෂුන් වහන්සේගෙන් අහපුවාම වික්ෂුන් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේගේ මේ සියලුම ධාතුන් වහන්සේලාට මොකද කරන්නේ? අපි ඒකට කොහොම පිළිපදින්න ඕනද කියලා අහනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරා සදැහැති කුල පුත්‍රයෝ බොහෝ සදැහැති පිරිස් ඉන්නවා. ආන් ඒ අය ඒ වැඩේ කරයි. හරිද? ඔය කට්ටිය ධර්මානුධර්ම ප්‍රතිපදාවේ රැඳෙන්න. සාමීචිපන්න ප්‍රතිපදාවේ රැඳෙන්න. මේ ධර්මානුකූල කටයුතු වල දෙන්න ඒකයි කරන්න පුළුවන් පූජාව. ශරීරය පිළිබඳ සදැහැති කුල පුත්‍රෝ වගේ කිම් බාලගනි. එහෙනම් මම මේ අත්තන් එක ප්‍රශ්නයක් අහනවා. සම්බුද්ධ ශරීරය ගැනම බුදුරජාන් වහන්සේ වගකීම මගෙන් පැහැර හරියනවා. මට අයින් කරන්න කිව්වනම්. මම වික්ෂුන් වහන්සේ නමක්නේ නේද? එහෙනම් මම ධාතුන් වහන්සේලා සුරක්ෂිත කරලා මේ ඇත්තෝලන්ට දෙන්න ඕන නැද? වන්දනා කරන්න නැත්නම් මේ ඇත්තෝ ඒ ධාතුන් වහන්සේලා සුරක්ෂිත කරගෙන වන්දනා කරන්න ඕනද? නේද? අපි මේ ශාසනයේ පොටපටලවා ගන්නා හැටියක් පේනවා. නේ? මට ධාතුන් වහන්සේලා එකතු කර කර එකතු කරගෙන ධාතුන් වහන්සේලා ඒක රාශී කරගෙන ඒ කටයුත්ත කිරීම නෙවෙයි තියෙන්නේ. මට තියෙන්නේ බණ කියන්න, බණ දරන්න, ධර්මයට අනුව ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්න මිසක්කා ධාතුන් වහන්සේලා එකතු කර ගැනීමක් කරගන්න නෙවෙයි. හරි ඒක කාට අයිති එකක්ද එතකොට? ගියත්තන්ට ශ්‍රද්ධා සම්පන්න කුල පුත්‍රයින්ට අයිති දෙයක් මිසක්කා. ඒක බුද්ධ අවවාදය. මම මේ ඉස්මතු කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ. ඊට පස්සේ එහෙමනම් ඒ ගිහියත්තු කොහොමද මේ ශ්‍රී ශරීරය පිළිබඳව පිළිපදින්නේ කියලා ආනන්ද හැඳුරු අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්‍රවර්ති රජ කෙනෙක්ගේ ශරීරයේ යම්සේ පිළිපදිනවද අන්න ඒ ආකාරයටම පිළිපදින්න ඕනේ කියලා. එතකොට චක්‍රවර්ති රජ කෙනෙක්ගේ ශරීරයට පිළිපදින ආකාරය ගැන ඉතින් ඒ ශරීරය ඉස්සෙල්ලාම පිරිසිදු වටින කපු රෙද්දකින් ඔතනවා. ඊට පස්සේ ආය කපු පුළුන් තීරුවක් යොදනවා. ආය කපු රෙද්දකින් ඔතනවා. මේ විදිහට 500ක් වට 500ක් ඔතනවා. ඔතලා රන් දෙනක බහලා තෙලේ ගිල්වලා ඒ රත්තරම් පියනකින් වහලා සඳුන්දර ආදී සුවඳ දරව යොදවලා තැනක ආදාහනය කරලා ස්තූපයක් කරනවා. ඇයි ඒ ස්තූපයක් කරන්නේ? දැක පහන් සිත උපදවා ගැනීම සඳහා. අන්නේ ආකාරයටම මේ කටයුතු සිද්ධ වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුනට දේශනා කරනවා. හරිද? ඊට පස්සේ ඊට පස්සේ මේ චෛත්‍යයකින් චෛත්‍යයක් හදලා පූජා කරන්න සුදුසු පුද්ගලයෝ හතර දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද හැඳුනට ඒත් එක්කම. එකනේ තමයි බුදුරජාණන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේ. සම්බුද්ධ ශ්‍රාවකයෝ සහ සක්විති රාජ කෙනෙක්. ඇයි ඒ එහෙම කරන්න පුළුවන් කියලා දේශනා කරන්නේ මිනිස්සුන්ට මේ ස්තූප දැකලා ස්තූප දැකලා හරිද ස්තූපයක් විදිහට තියෙන දේ දැකලා මෙතන බුදුරජාණන් වහන්සේ ගැන හැඟීමක් ඇති කරගන්න පුළුවන් හැඟීමක් ඇති කරගන්න චේතනාවක් ඇති කරගන්න ශ්‍රද්ධාවක් උපදවා ගන්න බොහෝ මහත්ඵල මහානිසංස වෙනවා අන්න ඒ වගේ ස්තූප වන්දනාවකින් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මොකද බුදුරජාණන් වහන්සේව පරාමර්ශණය කරගන්න පුළුවන්. ඒ ಗುಣ පරාමර්ශණය කරගන්න පුළුවන්. චෛත්‍රාජාන් වහන්සේලා නමක් ළඟට ගියාම අපිට මේ චෛත්‍රාජාන් වහන්සේගේ තුල ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. රුවන්වැලි සෑය ළඟට ගියාම අපිට දැනෙන්න ඕනේ මේක ඇතුලේ গুপ্তව හරිද? ආශ්චර්යමත්ව ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ පිළිබඳ ජීවමාන සාධකයක් මේ චෛත්‍ය ගැබ තුල නිදන් වෙලා තියෙනවාය කියන හැඟීමෙන් බුදුරජාණන් වහන්සේටම වන්දනා කරනවා කියලා. ඇයි? පැහැදිලිවම ජීවමාන බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අරුවන්නාය චෛත්‍යයන් වහන්සේ තුල වැඩ ඉන්නවා. ආන් ඒකෙන් අපිට මම සත්භාවයෙන් මම සත්‍යවාදීව මේ සීලාදී ගුණධර්ම පුරනවා කියලා. ඒ වගේ තැනකට ගියාම කරන්ට් එකක් වැදුනා වගේ තමන්ගේ ශරීරයට. උඩ ඉඳන් පල්ලෙහා දක්වා ඒකාග්‍ර හැඟීමක් උපදවාගෙන කය සංසිඳවාගෙන අතුලාන්ත හැඟීමකින් දෙදන බිම ඇනලා පසඟ පිහිටවලා බුදුරජාන් වහන්සේට වන්දනා කරන ආකාරයටම වන්දනා කරගන්න තරම් පිරිසිදුකමක් තියෙන ඇත්තන්ට මේ චෛත්‍යරාජන් වහන්සේ නමක් ඉදිරියේ මහා නිසංසවාරයක් ඇති කරගන්න පුළුවන්. මහා බුද්ධානුස්සතියක් ඇති කරගන්න පුළුවන්. ධම්මානුස්සතියක්, සීලානුස්සතියක්, ත්‍යාගානුස්සතියක් ඇති කරගන්න පුළුවන් පින්නන්නේ. චෛත්‍රාජන් වහන්සේ ළඟට යන කෙනා නෙවෙයි එහෙම වුණොත් ආපහු එන්නේ. දන්නවද? ඒ තරමට අපිට විශාල ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් තැන් පිළිබඳව අපේ තුලින් ඇති කරගන්නා වූ යම් යම් සංකල්පවල අඩුපාඩුවක් තියෙනවා. බෞද්ධත්ව විදිහට අපිට මහා හැඟීමක් ඇති කරගන්න පුළුවන් තැන් තමයි ලංකාවේ තියෙන ඔය ඔය කියන ස්ථාන. ඉතින් ඒකින්දා ඒ වාගේ නිසි ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අපි කරන හැම දෙයක්ම අතුලාන්ත පිරිසිදු චේතනාව ප්‍රබල කරගත්තොත් පින්නත් නේ ගත කරන කාලය අපි කරන ක්‍රියාවන් වල දානයක් දෙද්දි පවා මම ඒකයි කිව්වේ ලෝකෝත්තර අරමුණු තියෙන්න ඕනේ කියලා හරිද හැම තැනකදීම මූලික වෙන්නේ චේතනාවයි නේද මූලික වෙන්නේ චේතනාව ගහේ තියෙන මාලයක් පවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන් වැවේ තියෙන මාලක් පවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන්. ඉතින් මේ මල දිහා බලාගෙන කෙනෙක් රාගය ඇති කරගන්න අතරේ මල දිහා බලාගෙන කෙනෙක් ඒක බුදුරජාන් වහන්සේට පූජා කරන බලන්න එකම තැන එකම විදිහට ඉඳලා ආනිසංස වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපේ චේතනාව පිරිසිදු කර ගැනීම සඳහා කවුරුත් දැනුවත් වෙන්න ඕනේ පින්නත් ඊට පස්සේ තමයි ඔන්න වෙච්ච වැඩේ. දැන් ඉතින් ওই ටික ඔක්කොම අහගෙන ආනන්ද හාමුදුරුවෝ මොකද කරේ? විහාරයට ඇතුල් වෙලා දොරාගුල් කණුවක එල්ලුණා. හරිද? දොරාගුල් කණුවක එල්ලිලා මම ඒකාන්තයෙන් තවත් කළ යුතු දේවල් කළ යුතු කෙනෙක්. ශේක්ෂ වූ පුද්ගලයෙක්. මට තව කරන්න දේවල් තියෙනවා. මට අවවාද කරන්නා වූ මගේ ශාස්ත්‍රවරයන් වහන්සේ පිරිනුවම් පානවායි කියලා අඬන් පටන් ගත්තා. ආනන්ද හඳුරන්න පටන් ගත්තා මේ පාර. විහාරයේ බිත්ති කණුවක එල්ලිලා දැන් මේ ආනන්ද හඳුරගේ වයස කීයද එතකොට? 80ක්. හරිද 80ක් වෙච්ච ආනන්ද හාමුදුරුවෝ දැන් අඬන්න පටන් ගන්නවා මම තාම ෂේක් ෂේක් මම තාම කල යුතු දේ කරලා ඉවර කරගත්තේ නැති කෙනෙක් මට අනුකම්පා කරන බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාණ්ඩ යන්නේ කියලා දැන් අඬන්න පටන් ගත්තා ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ගැන විමසුවා විමසලා ආපහුතරේ ආනන්ද හාමුදුරුවෝ ගෙන්න ගත්තා ආනන්ද හාමුදුරුවෝ ගෙන්නගෙන ආනන්ද හාමුදුරුවන්ට ආයතරයක් අර අපි පහුගිය දවස්වල සාකච්ඡා කරනකොට මම මතක් කරා ආනන්දය පළුදු වෙන දේ, බිඳෙන දේ, කැඩෙන දේ, වෙනස් වෙන දේ, නැති වෙන සුළු දේ, පළුදු වෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ කියලා ගණ්ඩ එපා කියලා මම කලින්ම කිව්වා නේද? තථාගත ශරීරයත් ඒ වගේමයි. ඒක ගණ්ඩ එපා කියලා කියන්නේ මොකද්ද? අපි එක මොහොතකවත් මම ඒක පැහැදිලි කරා එදා එක මොහොතක්වත් මේ කැඩෙන පළුදු වෙන වෙනස් වෙන අපිට ලැබිලා තියෙන ආදරයන් අපිට ලැබිලා තියෙන පුද්ගලයන් මේ හැම දෙයක්ම අරන් බලන්න පින්නන්නේ හැම මොහොතකම හැම නිමේෂයකම වෙනස් වෙන ස්වභාවය තියෙනවද නැද්ද? එහෙනම් අපිට ඒක ඒ විදිහට ගන්න පුළුවන් කමක් නැත්තේ. ඇත්තේම නැහැ. ඉතින් ඒකින් දා ඒක ඒ මාත්‍රියක වෙලාවකවත් බලාපොරොත්තුවක් ඇති නොවන ආකාරයට අපි ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය සොප විසින් බොහෝ කාලයක් මුළුල්ලේ බොහෝ කාලයක් තිස්සේ ආනන්ද හාමුදුරුවෝ ඉදිරියේ බුදුරජාන් වහන්සේගේ ඉදිරියේදී බුදුරජාන් වහන්සේගේ ඉදිරිපිට නොව කිසිම ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ඉදිරියේ හෝ ඉදිරියේ නැතුව හරි කිසිම වෙනසක් නැතුව ඊටාම සතුටින්ම හිතවත්වම බුදුරජාන් වහන්සේට මෛත්‍රී කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම නේද මෛත්‍රියෙන්ම කතා කරනවා මෛත්‍රියෙන්ම ක්‍රියා කරනවා සහ අතුලාන්තයෙන් මෛත්‍රියෙන්ම බුදුරජාන් වහන්සේ ගැන වෙනසක් නැතුව හැම වෙලේම අප්‍රමාණ වූ කායික කටයුතු, අප්‍රමාණ වූ වචන, අප්‍රමාණ වූ මනෝ කර්ම වලින් තථාගතයන්න් වහන්සේට ප්‍රස්ථාන කරා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. බුදු කෙනෙක්ගේ මුවකින් මේ වගේ මහා ස්වාමීන් වහන්සේ නමකට ලැබෙන එකම ස්වාමීන් වහන්සේ, ප්‍රස්ථායක ස්වාමීන් වහන්සේ. ඒකින්ද දේශනා කරනවා ආනන්දය බොහෝ පින් කරලා තියෙනවා, බොහෝ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තථාගතයන් වහන්සේ විසින් බොහෝ කටයුතු කරලා තියෙනවා. ඒකින්ද උත්සාහ කරන්න වහාම රහත් භාවයට පත් වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද හඳුනන. උත්සාහ කරන්න වහාම රහත් භාවය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙර බුදුවරුන් වහන්සේලාටද ආනන්ද හාමුදුරුවෝ වගේම මේ වගේ අග්‍රෝපස්ථායක හිටියාය කියලා. ඉතින් මේ ටිකක් දේශනා කරලා ඉවර වෙනකොට ඒක විතරක් නෙවෙයි ආනන්ද හාමුදුරුවෝ කෙරෙහි අද්භූත කාරණා හතරක් ආනන්ද හාමුදුරුවන්ටත් සක්විති රජුරවන්ටත් මේ කාරණා හතර තියෙනවා කියලා සඳහන් කරා අද්භූත කාරණා හතරක් තියෙනවා කියලා ඒ තමයි කෙනෙක් ආනන්ද හාමුදුරුවෝ දැක්කොත් ඒ දැක්කපමණින් පුදුම විදිහට සතුට වෙනවා කියලා හරිද ඊළඟට සක්විති රජුරවන්ටත් එහෙමයි සක්විති රජ කෙනෙක් මේ ලෝකෙට පහළ වුණාත් මෙහෙම ඒ සක්විති රජතුමා දැකීමෙන්ම ගොඩාක් කට්ටියගේ හිතවල සතුටක් එනවා. එතකොට ඒ විතරක් නෙවෙයි දැක්ක දේ පැත්තක තියන්නකො එහෙනම් දැක්කත් සතුට වෙනවා කතා කරොත්. ඒ සමහර අය මෙහෙම ඉන්නවනේ. දකින්න කරන සතුටක් ඇති වෙනවා. හැබැයි කතා කරමු ගමන් මොකද වෙන්නේ? නේද? සමහර අය අපි අපි යනවා සමහර හොඳ ප්‍රිය පුද්ගලයෝ කියලා ආරංචියට යනවා සමහර අයත් එක්ක කතා කරා. දැක්ක ගමන් සතුටක් ඇති වෙනවා. හැබැයි කතා කරොත් ඔක්කොම ඉවරයි. ඒ වගේ නැතුව ආනන්ද හඳුත් එක්ක කතා කරොත් ඊටත් වැඩිය පහදිනවා කියලා. ඒක දෙවෙනි ගුණය. සක්විති රජුරන්ටත් එහෙමයි. ඒතර අපි ඇයි මේවා සාකච්ඡා කරන්නේ? අපිත් දැනගන්න ඕනේ ඒ වගේ චරිතවලට සමාන චරිතයක් බවට පත් වෙන්න. කතා කරන කෙනාගේ තමන්ගේ තුල සාසනය තුල පැහැදෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි කොච්චර කතා කරත් ඉස්සරහින් ඉන්න අයට තෘප්තියක් නම් ඇති වෙන්නේ නැහැ. හරිද? ආනන්ද හඳුරට කොච්චර කතා කරත් මදි. අක්කිත රජුරත් එක්ක කොච්චර කතා කරත් නැද යන්නේ තව කතා කරන්න තියෙනවා නම් තව කතා කරන්න තියෙනවා නම් කියලා ගුණයක් තියෙනවා හරි ඇයි ඒ ප්‍රිය හින්දා ඇයි ඒ තමන්ගේ ජීවිතේට නිධානයක් පහල කරගන්න ගන්නවා වගේ හිතේ හිතේ නිධානයක් තැම්පත් කරගන්නවා වගේ තැම්පත් කරගන්න පුළුවන් දේවල් කතා කරන නිසා ඒකින්ද ඒ කතාව ඇති වෙන්නේ නැහැ කියලා ඊළඟට මේ විදිහට අතෘප්තිමත් අය බුදු ආනන්ද හාමුදුරුවෝ ගැන ප්‍රශංසා කරනවා ඒ ප්‍රශංසා කරනකොට ආනන්ද හැඳුරු නිහඬයි කියලා. ඒක නිහඬයි කියලා කියන්නේ කටපද කරගෙන ඉන්නව නෙවෙයි අතුලාන්තයෙන්ම කලඹෙන්නේ ලාභ කීර්ති ප්‍රශංසාමේ කලඹෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ ආශ්චර්යමත් ಗುಣ හතරක් ආනන්ද හැඳුරු ළඟ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ ಗುಣ හතර සක්විති රජුන්ටත් තියෙනවා අය කියලා. බලන්න පින්නත් මේ ධර්මය තුලින් අපි මේ දැනගන්න දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන අපිත් ඒ වගේ වෙන්න ඕනේ කියලා අදහසක් ඇති කරගන්න ඕනේ. යහපත් දේවල් අපේ හිත තුළ උපදවා ගන්න කටයුතු කරන්න ඕනේ. ඊළඟට ආනන්ද හැඳුරු දැන් මොකද කරන්නේ? ආය දන්නවනේ දැන් ඉතින් කෙලෙස් සහිතයිනේ. නේද? කොහෙන් හරි කෙලෙස් සහිත අය ඒ කියන්නේ රහත් වෙලා නෙවෙයිනේ තාම. කොහෙන් හරි බලන්නේ මොකක් හරි කරලා තමන් කැමති දේ කැමති විදිහට නවත්ත ගන්න. දැන් ආනන්ද හඳුර ආයතර බුදුරජාන් වහන්සේට යෝජනාවක් කරනවා මේ දඹදිව තලයේ චම්පානුව රජගහනුවර සවත්නුවර සාකේතනුවර ආදී බොහෝ දියුණු බොහෝ බොහෝ පිරිස් ඉන්න බොහෝ හැකියාවන් තියෙන පිරිස් ඉන්න මහා නගර තියෙනවා මේ වගේ නගරක පිරිනිවන් පාන්නේ නැතුව මේ කුසිනාරාව වගේ තැනක මොකද මොකද මේ පිරිනිවන් පාන්නේ දැන් කුසිනාරාව පිරිනිවන් පාන්න එපා කියලා ආනන්දහඳුරු බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. කුසිනානා කුසිනාරාවේ කුසිනාම් පාණ්ඩේ පාස්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්දහඳුරුන්ට මතක් කරනවා මේ කුසිනාරාව කියලා කියන්නේ සුදස්සන නම් රජුරුවන්ගේ කාලයේදී කුසාවතී නම් මහා විශාල රාජධානියක් තිබ්බ තැනක්. මේක සුළුපටු තැනක් නෙවෙයි. දැන් මේක මේ ආකාරයට අනිත් එක මල්ල රජදරුවෝ ඉන්නවා. ඒ කට්ටියට මේ මේ කටයුතු සිද්ධ කරන්න පුළුවන් කියලා ඒ ඒ ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරනවා. ඒකල ආනන්ද හැඳුනට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ගිහිල්ලා බුද්ධ ආනන්ද හැඳුනට ඒ වෙලාවේ දේශනා කරනවා යන්න කියලා ගිහිල්ලා කුසිනාදානුවර මල්ල රජ දරුවන්ට අද රාත්‍රියේදී අද රාත්‍රියේ අන්තිම යාමේදී තථාගතයන් වහන්සේගේ පිරිනීම සිද්ධ වෙනවාය කියලා මල්ල රජ දරුවන්ට දැනුම් දෙන්න කියනවා. ආනන්ද හැඳුනට කියලා අද රාත්‍රියේ පස්චිම යාමේදී අන්තිම යාමේදී පිරිනිවීම සිද්ධ වෙනවාය කියලා මල්ල රජදරන්ව කියන්න කියලා කියනවා. ඊට පස්සේ අන්තිම මේ දුර්ලභ වූ අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරි වුණොත් පිරිනිවීම අපේ ගමේදීම සිද්ධ වුණා අන්තිම කාලයේදී සතාගන් වහන්සේගේ දැකීම අපි දැක්කේ නැහැ කියලා පස්සේ පසුතැවිලි වෙන්න වෙයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ එදිට ආනන්ද හඳුරන් දැනුම් දෙන්න කියලා කියන්නේ. මල්ල රජ දරුවන්ට ආනන්ද හඳුරන් මෙහෙම කියලා දැනුම් දුන්නාට පස්සේ එතන මහා ගාලගෝටියක් සිද්ධ වෙනවා. ඒ තමයි අත් බැඳගෙන කොණ්ඩ කඩාගෙන වැටෙන පැත්තට වැටි වැටි හැරෙන පැත්තට හැරි හැරි විලාපතියදී කට්ටිය මේ හඬා වැළපෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ කට්ටිය පොකුරු පිටින් ගෝත්‍ර පිටින් නාම ඒ නාම ගෝත්‍ර ආදී එක එක පිරිස් විසින් මහා ව්‍යසනයක් සිද්ධ වෙන බව දැනගෙන මේ ස්ථානයට පැමිණෙන්න පටන් ගන්නවා. වන්දනා කරගන්න කියලා. දැන් මේක බුදුරජාණන් වහන්සේට බොහෝම වෙහෙසක් වෙනවා. ඊට පස්සේ ආනන්ද හඳුරු මොකද කරන්නේ? මේ කට්ටිය හා හා මේ ගෝත්‍රවල කට්ටියෙන්ද මේ පැත්තට කියලා. මේ නම් ගොත්තරය එන්න, මේ කුලේ අය එන්න කියලා වෙන වෙනම කුල වශයෙන්, ගෝත්‍ර වශයෙන්, කණ්ඩායම් වශයෙන් මේ කට්ටියට වන්දනා කරනවා. මේ මේ වන්දනා කරන අතරවාරයේදී තවත් අතිරිමත් සිද්ධ වීමක් සිද්ධ වෙනවා. ඒ තමයි සුබද්ද කියන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයා මේ ස්ථානෙට එනවා. මේ ස්ථානෙට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඕන කියනවා. ආනන්ද හාමුදුරුව දෙන්න ඇයිද? නෑ නෑ දැන් තථාගතයන් වහන්සේ බොහොම වෙහෙස වෙලා ඉන්නේ අර එහෙමයි කියලා කතා කරන්න දැන් බෑ කියනවා. දෙවෙනි වරටත් ඉල්ලනවා. ඒත් බෑ කියනවා. තුන්වෙනි වරටත් ඉල්ලනවා. ඒත් බෑ කියනවා. බුදුරජාණන් වහන්සේ මේ සද්ද ඇහෙනවා. ඇවුනට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ආනන්දය සුභද්‍රට එන්න දෙන්න. තථාගතයන් වහන්සේ නමකගේ පහළ වීම ඉතාම දුර්ලභයි. යම් සැකයක් ඇති වුණොත් ආය කල්පයකට කල්ප ගානකට විශාල කාලයකට ඒ සැකේ නැති කරගන්න පුළුවන් කමක් නැත්තේ. සුභද්‍රට මේ ලැබිලා තියෙන අවස්ථාව ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒකින්ද කියලා බලන්න බුදුරජාණන් වහන්සේගේ තිබ්බ කරුණාව, මෛත්‍රිය. ඉතින් සුභද්‍රව මෙතෙන් සුභද්‍ර අන්‍ය තීර්ථක පිරිවැජියාව මේ ස්ථානයට ගෙන ගන්නවා. ගෙන ගත්තට පස්සේ මේ සුබද්ද බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක් බොහෝ ශාස්ත්‍රවරු ඉන්නවා. බොහෝ ශාස්ත්‍රවරු දඹදිව තලයේ ඉන්නවා. දැන් මේ අන්‍ය තීර්ථක කෙනෙක්නේ. එතකොට මේ ශාස්ත්‍රවරුන් අතරින් කුමන ශාස්ත්‍රවරු සත්‍ය අවබෝධ කරාද කුමන ශාස්ත්‍රවරු සත්‍ය අවබෝධ නොකලාද කියලා විමසනවා. ආන්ගේ විමසම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සුබද්දය ඔය එක එක්කෙනා එක එක්කෙනා කියලා අපිනේ කියන්නේ සාමාන්‍ය එහෙම පහත් කරලා නෙවෙයි සියලු එක එක එක එක ශාස්ත්‍රවරයන් වහන්සේලා සත්‍ය අවබෝධ කරාද නොකරාද කියන එක පැත්තකින් තියන්න. මොම් බලන්නකො අපිට මේ අවවාදය හම්බෙන්නේ නේද? අපෙත් වැඩේ මොකද්ද? හුඟක් අයගේ. නේද? ඉස්ලාම් බලන්න යන හවල් අය රහත් වුණාද රහත් වුණාද රහත් වුණාද කියලා. හරි ඒක පැත්තකින් තියන්න. පැත්තකින් තියන්න මම ඔබට ධර්මය දේශනා කරනවා කියලා මොකද කරන්නේ සුබද්දට ධර්මය දේශනා කරනවා මෙන්න මේ වගේ යස්මින් කෝ සුබද්ද ධම්ම විනේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ න උපලබ්ධති යම් කිසි ධර්ම විනයක ආර්ය අෂ්ටාංග මාර්ගය ලැබෙන්නේ නැත්තම් හරිද සමනෝපි තත්ත න උපලබ්ධති ද්විතීයෝපි තත්ත සමනෝන උපලබ්ධති. තතියෝපි තත්ත සමනෝන උපලබ්ධති. චතුර්ථෝපි තත්ත සමනෝන උපලබ්ධති. අන්න. පළවෙනි ශ්‍රමණයා සෝවාන් පුද්ගලයා සකදාගාමි අනාගාමි අරිහත් කියන පුද්ගලයෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැති ශාසනයක නැත කියලා. හරි ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේ නැති ධර්ම විනයක් ඇද්ද? ආන්ගේ ධර්ම විනය තුල සෝවාන් වීමක් නැත. සකදාගාමි වීමක් නැත. අනාගාමී වීමක් නැත. අරිහත් වීමක් නැත කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේම යම් තැනක එවැනි ධම්මවිනී අරිය අට්ඨංගිය මග්ග උපලබ්ධති සමනෝපි තත්ත්වපලබ්ධති ဒ ුතියෝපි තත්ත්ව සමනෝපලබ්ධති තතියෝපි තත්ත්ව සමනෝපලබ්ධති චතුත්ථෝපි තත්ත්ව සමනෝපලබ්ධති අන්න ඒ විදිහට දේශනා කරලා තමයි දේශනා කරන්නේ ඉමේව සුබද්ද බික්ඛු සම්මා විහෙරෙය්‍යුං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්සාති මේ යහපත් විහරණයෙන් භික්ෂුන් වහන්සේලා වාසය කරොත් රහතුන්ගේ ලෝකෙ හිස් වෙන්නේ නෑ කියලා. හරිද? දැන් ඉතින් මොකද්ද දේශනා කරේ? මොකක්ද ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. මේ අට මේ අංග අට වර්ධනය කරගත යුතු ආකාරය පිළිබඳව බොහෝ සූත්‍ර ධර්ම වල ඕනෑ තරම් විස්තර සහිතද නැද්ද? නේද? ඉතින් එන්න ඒ අට තමන්ගේ තුල වර්ධනය වෙන වැඩපිළිවෙල අපේ තුල ක්‍රියාත්මක වෙනවා නම් පින්වත් මේ රහත් වෙනවා කියන එකයි මේ කියන්නේ. සෝවාන් වෙනවා කියන එකයි කියන්නේ. සකදාගාමී වෙනවා කියන එකයි කියන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? එතන උනත් හොඳ අවස්ථාවක් තියෙනවා. අද සමහර දෙනා සිල් රකින්න ඕනේ නැහැ කියනවා. සීලය ආරක්ෂා ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැද්ද? සමාධිය ඕනේ නෑ කියනවා. සමාධිය ආරස්ථානික මාර්ගය නැද්ද? කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇටයට මිදුළු ආදී කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ඕනේ නෑ කියනවා. සම්මා සතිය නැද්ද? එහෙනම් ධ්‍යාන ආදී වඩන්නත් ඕනේ නෑ කියනවා. එහෙනම් සම්මා සමාධිය ඒවා නැද්ද? නේද? එහෙනම් සෝවාන් වෙන්න කෙටි ක්‍රම තියෙනවා අය කියලා කියනවා. දැන් මේ ඊයේ පෙරේදා මට මේ පොඩි පොඩි දැනුම් දීම් කරනවා. ඉතින් අද අදින් පස්සේ අපිට දැනුම් දීම් ඕනේ නැහැ. සමහර අය මතක් කරනවා මෙහෙමයි මෙහෙමයි මෙන්න එක තැනකට මම ගියාය. මේ මේ සිතුවිලි නැතුව ජීවත් වෙන්න කියලා කිව්වාය. ඒ විදිහට ඉන්නකොට මෙහෙම කරන්න පුළුවන්. කෙටියෙන් නිවන් දකින්න ක්‍රම තියෙනවාය කියලා. මම හෙට දවසේ මේ පිළිබඳව සාකච්ඡා කරන්න පොඩ්ඩක් මොකද වැදගත් මාතෘකාවක් ඉඳ මේක. ඉතින් ඒවා අපිට තනි තනියම විසඳ ගන්න පුළුවන් අපේ පින්නන්නේ. කොහේ හරි ගුරුවරයෙක් සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 8ටම තමන්ගේ දරුවන්ට තමන්ගේ අනුගාමිකයින්ට උපදෙස් දෙන්නේ නැත්නම් භාවනාව විතරක් කරන්න කියලා උපදෙස් දෙනවනේ හ්ම් භාවනාව විතර ධාර්යස්සයන්ගේ මාර්ගය කියන්නේ භාවනාව විතරක් නෙවෙයි භාවනාව නැද්ද තියෙනවා එහෙනම් අන්න එතන ආර්ය අෂ්ටාංගික මාර්ගය කොතනද තියෙන්නේ? අන්න එතනමයි සෝවාන් ආදී මාර්ගයන් පහළ වෙන්නේ කියලා. ඉතින් අපිට මෙච්චර අපූර්වවට බුදුරජාණන් වහන්සේ අවසාන කාලයේදී උපදෙස් ලබා දුන්නා. ඒ උපදෙස් පිළිපැදලා අපේ ජීවිතය සුරක්ෂිත කරගන්න ඕනේ. ඒ සඳහා හැම කෙනෙක්ම පෙළ ගැහෙන්න ඕනේ. මේ සඳහා කටයුතු කරන්න මේ හැම දිනාටම ශක්ති ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් කිරීම කිරීමේ අවස්ථාව ලබා දුන්නේ පින්වත්නි මේ වැදරියේ වාසය කරන මේ පින්වන්ත පිරිස. මේ අය බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලා තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන සියලු පහසුකම් සපයා දුන්නා. ඉතින් ඒකින්ද ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ හිතේ කුසලයක් ජනිත කරගත්ත වාරයක් වාරයක් ගානේ වැඩිවියේ මේ කටයුතු කරන ඒ සියලුම පින්වත් අයට උතුම් නිවනින් සැලසෙන්න මේ පින් හේතු වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති මහි හැමදිනාටම පෙරවන් සරණයි සාදු